අනාථ පින්ඩික සිටුතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තමයි උදේ ඉඳලා අපි දැන් කතා කරන්නේ. ඒකෙදී බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා ශ්‍රාවකෙක් හැටියට කරුණු තුනක් ඇති කරගන්න කියලා. මේ කරුණු තුනෙන් අපි දැනට ඉගෙන ගත්ත කරුණු දෙකක්. පළවෙනි එක තමයි භය වෛර ඇති වෙන කරුණු පහ සංසිඳුවා ගැනීම. ඒකට අපි ඉගෙන ගත්තේ ඒ භය වෛර ඇති වෙන කරුණු පහම සංසිඳී යනවා කෙනෙක් පංචශීලය ආරක්ෂා කරගෙන ඉන්නවා නම් ඊළඟට දෙවෙනි කාරණේ හැටියට අපි ඉගෙන ගත්තේ බුදුරජාණන් වහන්සේ අපට ඉගෙනුවා සෝතාපට්ටි අංග හතරක් ඇති කරගන්න කියලා. ඒ තමයි සෝවාන් වෙච්ච කෙනෙක් තුල තියෙන අංග හතර අපිට ඇති කරගන්න කිව්වා. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන්ම පැහැදීමක් තියෙනවා. ඒ පැහැදීම ලෝකේ කාටවත් වෙනස් කරන්න බෑ. ධර්මයේ ගැන අවබෝධයෙන්ම පැහැදීමක් තියෙනවා. ධර්මයේ ගුණ හොඳට අඳුන ගන්න පුළුවන් යාට. ඒ ධර්මයේ ගුණ අඳුනාගෙන ඇති කරගන්න පැහැදීම ලෝකේ කාටවත්ම වෙනස් කරන්න බෑ යාගේ. යාතුල ඉච්ඡර පැහැදීමක් ඇති වෙලා තියෙනවා. ධර්මයේ ලක්ෂණ ඔක්කොම යා හඳුනා ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස ශ්‍රාවක සංඝයා ගැන අවබෝධීම පැහැදීමක් තියෙනවා ඒ ශ්‍රාවක සංඝයා හැටියට සෝවාන් මාර්ගයේ සිට අරහත් ඵලය දක්වා ඒ ශ්‍රාවක පිරිස කෙරෙහි මෙයාගේ ඇති පැහැදීම ලෝකයේ කිසි කෙනෙකුට පුරස් කරන්න බෑ. ඊළඟට යාට තියෙනවා ඔව් ආර්ය කාන්ත සීලයක් තියෙනවා. ඒ සීලය යාට ධර්මාර්ගයට උපකාරී වෙන සීලයක්. මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත වීම සෝවාන් වෙච්ච කෙනෙකුගේ අංග ඇති කරගන්න කිව්වා. මේ අංග ඇති කරගත්තාම එයාට ලොකු රැකවරණයක් තියෙනවා. දැන් විශේෂයෙන් මේකෙදී අපිට ප්‍රයෝජනක් වෙන තව කාරණයක් තමයි සෝවාන් කියන වචනේ තේරුම් ගැනීම. මේක පාලි වචනේ සෝතාපන්න. සිංහල වචනේ සෝවාන්. පාලි වචනේ තේරුම ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණුණු. එතකොට සිංහල තේරුමත් ඒකමයි. එතකොට එහෙනම් මේ සෝවාන් වුණා කියලා කියන එකේ තේරුම ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණුණා කියන එකයි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච ආර්ය ස්ථාංගික මාර්ගයට පැමිණෙන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨිය. මොකද ආර්ය ස්ථාංගික මාර්ගයේ පටන් ගන්නේ සම්මා දිට්ඨිය. එතකොට යම්කිසි කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ ආර්ය ස්ථාංගික මාර්ගයට පැමිණුණා කියන එකයි. එතකොට සම්මා දිට්ඨිය ඇති වුණේ නැහැ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුනේ නැහැ කියන එකයි. සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණුණා කියන්නේ සෝවා වුණා. එතකොට සෝතාපන්න වුණා කියන එකේ තේරුම මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණුණා කියන එකේ තේරුම මොකද්ද? සම්මා දිට්ඨිය ඇති වුණා. එතන සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥාන. බුදුරජාණන් වහන්සේ දුක කියලා ආර්ය සත්‍යයක් පෙන්වද ඒ ගැන තමන්ටම කියලා තමන්ගේ වැටහීමක් තියෙනවා ඒක තමයි සම්මාදි සම්මාදිට්ඨියේ ලක්ෂණය ඊළඟ එක දුක්ඛ සමුදය ඥාන මේ දුක හටගන්නේ මක් නිසාද කොහොමද කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළාද ඒ ගැන එයාට අවබෝධය තියෙනවා දුක්ඛ නිරෝධේ ඥානයි දුක හටගන්න හේතු වෙච්ච දේවල් නිරුද්ධ වුණාම දුක නිරුද්ධ වෙනවා කියලා ඒ ගැන ත්‍යාර ඥානයක් තියෙනවා අවබෝධයක් තියෙනවා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. මේ දුක නිදහස් වෙන්න නම් අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයයි වෙන මාර්ගයක් නොවේ කියලා එයාට තේරුම් ගැනීමක් තියෙනවා. මෙන්න මේ කරුණු ටික යාට තේරුම් ගියාද සම්මාදිට්ඨිය යුක්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ සම්මා දිට්ඨිය ඇතිවීම. ඒ කියන්නේ දුක ආරි සත්‍යයක් මේක සත්‍යයක්මයි. දුකයි කියලා පෙන්වපුදී අසත්‍යයක් වෙන්නේ නැහැ ලෝක කවදාවත්. ඒක සත්‍යක්මයි කියන එක වැටහෙන්න ඕනේ නෝනේ. ඊළඟට මේ දුකට හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වපු දේවල් සත්‍යක්මයි. මේ හේතු නැතිවීමෙන් දුක නැති වෙනවා කියන්නේ සත්‍යක්මයි. මේ සඳහා තියෙන මාර්ගය ආර්ය ස්ථාංගික මාර්ගයමයි කියන්නේ සත්‍යක්මයි කියලා මේකේ සත්‍ය ඥානෙ. එයාට ඇති වුණා නම් එයාගේ ලෝකේට එයාගේ ලෝකේට ඉර පායන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක හරියට කොහොමද? රාත්‍රියේ අවසන් වෙද්දී රාත්‍රිය අවසන් වෙන ලකුණ හොයා ගන්නවා. රාත්‍රිය අවසන් වෙන ලකුණ තමයි අහසේ ලා පාට එළියක් එනවා. නගනහිර අහසේ ලා පාට එළියක් එනවා. ඒ එළියට ඒ එළිය තමයි හිරු නැගෙන්න තියෙන නිමිත්ත. එතකොට අපි කියනවා මේ එළියගෙන එන උතේ. අපි කියන එළියගෙන එනවා කියලා. ඒ කියන්නේ තව සුළු වේලාවකින් ඉර පාය සූර්යා උදා වෙනවා. ඒතර සූර්යා උදා වෙන ලකුණ තමයි අරුණ. අර ලාපාට සුදු එළිය. බුදුර ඒක එළි පහළ වුනේ නැත්තම් ඉර පායෙන් ලකුණක් නැහැ. ඉර පායෙන් ලකුණක් නැහැ. ඉර පායන් ඉස්සලයි අරුණ උදාන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට මේ චතුරාරි සත්‍යය ගැන සම්මා දිට්ඨිය චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති වෙනවාද ඒක තමයි කියනවා එයාගේ ලෝකයට හිරු පායනවා කියන ලකුණ. ඒ ලකුණ ඇති වුණා නම් එයාට එයාගේ ජීවිතයේ ටිකෙන් ටික අවබෝධයක් කරා යන්න අවස්ථාව ලැබෙනවා කියන එකයි. මොකද මේ මේ චතුරාර්ය සත්‍ය ගැන දැනීම ඇති කරගන්න අපට විශේෂයෙන්ම උපකාර වෙනවා ආර්ය න්‍යාය ඉගෙන ගැනීම. දැන් ශ්‍රාවකෙක් හැටියට කරුණු තුනක් ඇති කරගන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. පළවෙනි එක තමයි බය වෛරය ඇති වෙන කරුණු පහ සංසිඳුවා ගැනීම. දෙවෙනි එක තමයි සෝතාපට්ටි අංග හතර ඇති කර ගැනීම. තුන්වෙනි එක තමයි ආරි න්‍යාය අවබෝධ කර ගැනීම. ආරින්‍යය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න එයාට අවස්ථාව ලැබෙනවා කියන එකයි. අපිට තියෙන ලොකුම ගැටලුව ඇත්ත පැහැදිලි නොවීම. අපිට අපි හැමතිස්සෙම ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ අතීතයට ගියපු දේවල් එක්කයි. ඒතර අතීතයට ගියපු දේ සැප ලැබෙන දෙයක් වෙන්න සැප දෙයක් වෙන්නත් පුළුවන්. දුක් දෙයක් වෙන්නත් පුළුවන්. අපි වැඩිපුර ජීවත් වෙන්නේ අතීතේ. එතකොට අපි හැමතිස්සෙම කරන්නේ අතීත ජීවිතේ වෙච්ච දේවල් අපේ හිතේ මැවෙන. ඒවා අපේ හිතේ මැවෙනකොට අපි ඒ දේට එක්ක ආසා කරනවා. එක්ක ඒ දේට ගැටෙනවා. අපි දෙකම කැමැත්තෙන් කරමු. එතකොට මේ විදිහට පුරුදු වෙච්ච නිසා අපි අතීතේ ජීවත් වෙන්න හැම තිස්සෙම අපිට පුරුදු වෙලා තියෙනවා. ඒ අනුසාරයෙන් අනාගතයක් මවා ගන්න. එතකොට අතීතේ ජීවත් වෙලා ඒ අනුසාරයෙන් අපි අනාගතයක් මවාගෙන අපි හැමතිස්සෙම අපි අපේ එක එක්කෙනා මවාගත්තු ලෝකයක අපි ජීවත් මේක තමයි අපිට සත්‍යයට තියෙන ලොකුම බාධා. අපිට හොයන්න බෑ. ඒ නිසා සත්‍යයේ තියෙන ලොකුම බාධාව තමයි සත්‍ය පැහැදිලි නැතිකම. සත්‍ය පැහැදිලි කරගන්න තියෙන අමාරු. බුදුරජාණන් වහන්සේ ඒකට උපමාවක් දේශනා කළා ඒක තමයි කිව්වා ජීවිත මේ ලෝකේ තියෙන ලොකුම කලවර. උන්වහන්සේකට පාවිච්චි කරා වචනේ අවිද්‍යාව කියලා. එතකොට අපි සියලු දෙනාම මේ ඇස් අරගෙන ලෝකෙ දිහා බැලුවට අපි ගොඩාක් ඉගෙන ගත්තට අපි හොඳ රස්සාවක් කළාට අපි භාෂා හතර පහක් කතා කළාට අපිට කවදාවත් විද්‍යාව පහළ වෙන්නේ නැහැ. අවිද්‍යාව තුල අපි මේ ඔක්කොම කරන්නේ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම අර මවාගත්තු ලෝකයේ තුල ඉන්නවා. රාගය වෙනකොට රාගයට යට වෙනවා. ද්වේෂය වෙනකොට ද්වේෂයට යට වෙනවා. බය වෙනකොට බයට යට වෙනවා ඊර්ෂ්‍යාව වෙනකොට ඊර්ෂ්‍යාවට යට වෙනවා අහංකාරකම වෙනකොට අහංකාරකමට යට වෙනවා මාන්නෙ වෙනකොට මාන්නෙට යට වෙනවා අර මවාගත්තු ලෝකයේ තුල අපි පෝෂණය වෙන්නේ කෙලෙස් වලින් ඉතින් මේක අපිට තේරුම් ගන්න පුළුවන් වීම යම් කිසි දියුණුවක්. ඒ කියන්නේ බොහෝ දෙනෙකුට තියෙන්නේ ඒ ටිකවත් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ අපේ ලෝකේ මං කිය මවාගත්තු ලෝකයේ තුල අපි ඉන්නේ මම කියන රාමයේ. මගේ කියන රාමයේ. මගේ පැවැත්ම කියන එක අපි හිතෙන් වළඳගෙන තියෙනවා. අපිට නොතේරෙන නිසා අපිට තේරුම් ගන්න පිළිවෙලක් නැති නිසා අපි ඒක වළඳගෙන තියෙනවා. ආර්ය න්‍යායම් කරන්නේ ඒක වැරදි කියන අවබෝධය අපිට ඇති වෙන ආකාරයට මේක විග්‍රහ කර කර බලනවා. ඒක තමයි ආර්ය න්‍යාය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ආරිණ්‍යය මම මේ කියා දෙන්න ඉස්සර වෙලා මේ විස්තර කියන්නේ ඒක හොඳට තේරුම් ගන්න ඕන නිසා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හේතුවක් නිසා ඵලයේ හට ගැනීම විතරක් කියන කියලා නතර වෙන්නේ. හේතුවක් නිසා ඵලයේ හට ගැනීම ගැන ඉගෙනීම එක කොටසක්. තව කොටසක් තියෙනවා. හේතු නැතිවීමෙන් ඵලෙ නැති වෙනවා කියන එකත් ඉගෙන ගන්න ඕනේ. එතකොට විතරයි හේතුඵල ධර්මයේ ගැන දැනුමක් ලැබුවා වෙන්නේ. හේතුව නිසා ඵලය හටගන්න එක විතරක් අපි ඉගෙන ගත්තා කියලා විසඳුමක් එන්නේ නැහැ. හේතුවක් නිසා ඵලය හට ගැනීම ගැනත් අපි ඉගෙන ගන්නවා. හේතුව නැතිවීමෙන් ඵලය නැතිවීම ගැනත් ඉගෙන ගන්නවා. අන්නේ දෙක දැන ගැනීම තමයි ආර්ය න්‍යාය කියලා කියන්නේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා අපිට තෝරලා දෙන විදියට අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා මා ගෘහපතිය අනාථපිණ්ඩ සිටුමාට කියනවා ගෘහපතිය ආර්ය ශ්‍රාවකයා මේ පිළිබඳව කරන්නේ ඒ කියන්නේ ආර්ය න්‍යාය ඇති කර ගැනීම ගැන කරන්නේ පටිච්ච සමුප්පාදඤ්ඤේව සාදුකං මානසිකරෝ යෝනිසෝ මානසිකරෝති පටිච්ච සමුප්පාදය ගැනම ඊටාම හොඳින් නුවණින් විමසනවා එතකොට යා ආරිනියා හැටියට මොකද්ද කරන්නේ පටිච්ච සමුප්පාදය ගැනම නුවණින් විමසනවා එතකොට පටිච්ච සමුප්පාදය ගැන නුවණින් විමසන්නේ කොහොමද යා පටිච්ච සමුප්පාදේ හැදෙන හැටිත් පටිච්ච සමුප්පාදේ නැති වෙන හැටිත් පටිච්චසමුපාදේ හැදෙන හැටි විතරක් ඉගෙන ගැනීම ප්‍රමාණවත් නැහැ. මොකද හැදෙන හැටි ඉගෙන ගැනීමත් එක්කම අපිට දැනුමක් තියෙන්න ඕනේ හැදෙන හැම දෙයක්ම අනිත්‍යයි කියලා. එතකොට තමයි ඒවා නැති වෙන හැටිත් ඉගෙන ගන්න. එතකොට මේ දෙකම ඉගෙන ගත්තොත් අපි ආර්ණ්‍යය දන්නවා. ඉතින් උන්වහන්සේ පටිසම්පාදයේ ඉගෙන ගන්න කලින් අපිට මේ පටිච්චසමුප්පාදයේ පුංචි වාක්‍ය හතරකට විස්තර කරනවා. එකක් තමයි ඒ කියන්නේ ඉමස්මින් මේක උගන්වනවා මේ ඇති කල්හි මෙය වේ. පටිච්චසමුපාදේ හැදෙන හැටි තියෙන න්‍යාය. මේ ඇති කල්හි මෙය වේ. මේ උපදින විට මේ උපදී. ඒක තමයි පටිසමුපාදයේ පිළිබඳ ඉගෙන ගන්න තියෙන මූලික පදනම. මේ ඇති කල්ලි මේ වේ මේ උපදින විට මේ උපදී. ඒක ඒකෙන් තමයි පටිසමුපාදයේ හටගන්නා හැටි ඉගෙන ගන්න. එතකොට පටිච්චසම්පාදේ හටගන්නේ මේ හේතුඵල ක්‍රියාකාරීත්වයකින්. එතකොට හේතුඵල ක්‍රියාකාරීත්වය විග්‍රහ කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මৌলিক સિદ્ધාන්තය තමයි මේ ඇතිකල්ලි මේ වේ. ඒ කියන්නේ ගහක් හැදුවොත් හැදුනොත් ඒ ගහේ ගෙඩියක් හට ගන්නවා. ඒතර ඒ ගෙඩිය හටගත්තොත් ඒ ගෙඩින් ආයේ ඵලයක් හට ගන්නවා. ඒ වගේ එකක් තමයි මේ විස්තර කරන්නේ. මේ ඇති වුණොත් මේක ඇති වෙනවා. මේක ඉපදුනොත් මේක උපදිනවා කියලා මේ කියන්නේ. ඊළඟට උන්වහන්සේ පෙන්වා දෙනවා ඒ වගේ මේක නිරුද්ධ වීම පැත්ත. මේ නැත් මේ නැති කන්දි මේ නැත. මේක නැත්තම් මේක නැහැ. gediyak නැත්තම් මෙතන පැලයක් හටගන්නේ නැහැ. එතකොට මේ gediye නිරුද්ධ වුණොත් මෙතනම මේක නැති වෙලා ගියොත් එතනින් පැල හැදෙන එක නැතිලා යනවා. මේ වගේ මෙය නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. ඊළඟට ඒක තියෙන ඔව් මේ නැති කල්ලි මේ නැත මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. මේ කියන මේ පටිච්චසමුප්පාදයේ තෝරා ගැනීම මතමයි අපි ආબોධ කරන්න ඕනේ මේකේ මම කියලා දෙයක් නැහැ කියන එක. එතකොට ඒකෙන් අදහස් කරන්නේ භාෂාවේ තියෙන වචනේ අයින් කරන්න නෙමෙයි. අපිට භාෂාවේ වචන අයින් කිරීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. බුදුන් වහන්සේ තම තැනදීම මම මාගේ ශාසනය, මාගේ ශ්‍රාවකයෝ කියලා කතා කරලා තියෙනවා. ඊළඟ අපි කතා කරලා තියෙනවා රහතන් වහන්සේලා, පුතත්ජන, සත්පුරුෂයෝ, අසත්පුරුෂයෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අසත්පුරුෂයව ආශ්‍රය කරන්න එපා කිව්වා. නේද? පළවෙනි කාරණේ මංගල කාරණා අතර අසත්පුරුෂ ආශ්‍රයෙන් වළකින්න කිව්වා. දෙවෙනි කාරණේට වෙන්නේ සත්පුරුෂයන්ව ආශ්‍රය කරන්න කිව්වා. එතකොට මේ පුද්ගලයෝ ගැන කතා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උගන්වනවා මේ පුතඥ පුද්ගලයෝ සිටිනවා ආර්ය පුද්ගලයෝ සිටිනවා කියලා පුද්ගලයෝ. දෙවියන් සිටිනවා, බ්‍රහ්මයන් සිටිනවා, මිනිස්සු සිටිනවා කියලා කතා කරනවා. එතකොට එහෙම මේ ලෝකයේ තුල එහෙම ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක බොරුවක් නෙවෙයි. මෙතන අපි විග්‍රහ කළා ආරි සත්‍ය විමසලා බලන තැනේදී අපි ඒ කිසි කතාවක් හොයන්නේ. මෙතනදී අපි බලන්නේ හේතුඵල සිදුවීම් මාලාවක් ගැන බැලීම. ඒ හේතුඵල නැති වෙන ආකාරය බැලීම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට බලන්නේ අපි පටිච්ච සමුප්පාදයයි. පටිච්ච සමුප්පාදේ මා හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි බොහෝ දෙනෙකුට පාඩම් තියෙනවා නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර හට ගන්නවා. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාණය හට ගන්නවා. විඥානයේ ප්‍රත්‍යයෙන් නාම රූප හට ගන්නවා. නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන හට ගන්නවා. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විඳීම හට ගන්නවා විඳීම ප්‍රත්‍යයෙන් තණ්හාව හට ගන්නවා තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදාන හට ගන්නවා උපාදාන ප්‍රත්‍යයෙන් භවයේ හට ගන්නවා. භවයේ ප්‍රත්‍යයෙන් ඉපදිනවා. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම්හිලීම් සියල්ල උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමස්ත දුක්කම හටගන්නේ ওই විදියටයි කියලා. ඒ කියන්නේ පටිච්චසමුපාදයේ ඒක හැදෙනවා නම් විතරයි දුක හැදෙන්නේ. ඒක හැදෙන්නේ නැත්නම් දුක හැදෙන්නේ නැහැ. ඉතින් ඒක නැති වෙන ආකාරය පෙන්වා දෙනවා. ඒ අවිද්‍යාවම ඉතිරි නැතුව නොවැල්මෙන් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් සලආයතන නිරුද්ධ වෙනවා. සලආයතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විදීන් නිරුද්ධ වෙනවා. විදීන් නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක වැළපීම් සුසුම්බලීම් සියල්ලම නිරුද්ධ වෙලා යනවා. මේ විදිහට තමයි කියන දුක නිරුද්ධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට දුක හටගන්නා ආකාරයක් පෙන්වා දුන්නා. දුක්ඛ නිරුද්ධවන්නා වූ ආකාරයක් පෙන්වා දුන්නා. එතකොට ජීවිතයේ බුදුරජාණන් වහන්සේ විසඳුම හැටියට දැක්කේ දුක හට ගැනීම නෙවෙයි. උන්වහන්සේ විසඳුම හැටියට දැක්කේ දුක නිරුද්ධ වීම. එක තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි හරියටම දැක්කොත් මේ හේතුඵල ධර්මය හරියටම දැක්කොත් එයාට දකින්න තියෙන කරුණු දෙකයි කියනවා. ඉපදුනොත් ඉපදෙන්නේ දුකමයි. නැති වුනොත් නැතිවන්නේද දුකමයි කියලා. ඉතින් මේ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට කියලා දීපු දේ අවබෝධ කරගන්න ආකාරයත් උන්වහන්සේ පෙන්වා දෙනවා. දැන් අපි ගමු ඉස්සලාම අපි ඉගෙන ගනිමු පටිච්චසමුප්පාදේ හට ගන්න ආකාරය ගැන. උන්වහන්සේ දේශනා කළේ කොහොමද? මේ ඇතිකල්ලි මේ වේ. මේ උපදින විට මේ උපදින. ඉස්සලාම අපි ගමු බුදුරජාණන් වහන්සේ විස්තර කළා දෙනවා අපි කොහොමද මොන විදිහට තියෙන ප්‍රශ්නේ ගැන ජරා මරණ අපි ඔක්කොම මූණ දීලා සිටිනවා ජරාවට පත්වීම කියන දෙයට අපි සියලු දෙනා මූණ දීලා සිටිනවා. අපි සියලු දෙනාම ඉස්සරහට වයසට යන්නේ නැන් අපි S2 ඔව් ජීර්ණ වෙලා දිරලා යනවා. මේකට අපි මුණ දීලා ඉන්නවා. කන් නොඇසීම තමයි අපිට ඉස්සරහට වයසට යන්න යන්න තියෙන්නේ. අපි ඒකට මුණ දෙන්න වෙනවා. දත් වැටීම තමයි අපිට මුණ දෙන්න තියෙන්නේ පොඩි කායවටන වගේ නෙවෙයි. පොඩි කායවටනකට අපි ඒකට කියන්නේ කිරිදත් කියලා. කිරිදත් නෙමෙයි අපි වැටෙන්නේ දැන් ඉස්සරහට. එතකොට දත් වැටීමට මුණ දෙන්න වෙනවා. කන් නැසීමට මුණ දෙන්න වෙනවා. ඇස් නොපෙනීමට මුණ දෙන්න වෙනවා. හිස කිසිදීමට මුණ දෙන්න වෙනවා. ඇඟපත රැලි වැටීමට නොවන දෙන්න වෙනවා. ඊළඟට ශරීරයේ දුර්වල වෙලා හිඳුරන් මෝරා යෑමට මුහුණ දෙන්න වෙනවා. වයසට යන්න යන්න අපි මේකට මුහුණ දෙනවාද මේකෙන් මග අරිනවද? අපිට මග අර ගන්න කොත්මයි ලෝකම නැස්ති මග අරින්න මේ වැඩේ. මග අරින්න පුළුවන්ද? බෑ. අපිට කිසි දවසක මේ ඇස් පේන්නේ නැති වෙන මොනතරම් මහන්සියක් ගන්නවද? ඇස් පෙනුම හදාගන්න. ඒත් අපිට මුණ දෙන්න වෙනවා. කනේ ප්‍රශ්නත් මුණ දෙන්න වෙනවා. කා වාය හොඳටම වාසිත ගියාම රසවත් දැනෙන්නේ නැති වෙන මේ දිවි. මුණ දෙන්න වෙනවා. ශරීරයේ අපිට ටික ටික ඔත්පල වෙනකොට අපිට එක තැන ගඩක් කියලා වාඩි වෙන්න බැරුව යනවා. කකුල් නවාගෙන ඉන්න බැරුව යනවා. කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරුව යනවා. සමහර විට අපිට ඇවිද ගන්න බැරුව යනවා. සමහරට අපිට යන්න වෙන්නේ පුටුයි. ඊට පස්සේ අපි ඇඟේ වැටෙනවා. මේ පස්සෙට මොන දෙන්න ඕනේ? එතකොට වයසට යනකම් බේරිලා ඉන්න කියලා එකක් නැන්නේ. ඉපදිච්ච දවසේ ඉඳලම රෝග පීඩාවලට භාජනය වීමේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට රෝග පීඩාවලට අපි මෙච්චර බය මොකද? රෝග පීඩා වයසට යන එක නම් ටිකක් හරි වරොත්තු දෙනවා කියමු. රෝග පීඩාවත් එක්කම තියෙනවා මරණ. එතකොට මරණයත් ලෙඩත් එක්කම තියෙන නිසා දැන් බලන්න පන්තකැති පසුගිය දවස්වල මේ මොනවද කුරුලුණ කියලා එකක් අපිට බයලා මුළු ලෝකෙම මේ මිනිස්සු ලুকু වලවල් හාරනවා අර කුරුල්ලොයි කුකුල්ලොයි තාරාවොයි ලක්ෂ ගණන් දානවා පෙට්‍රල් දානවා ගිනි තියනවා දැක්කනේ ඔබ මේ මිනිස්සු නොමරී ඉන්න ධර්ම මහන්සියක් මේ ඒ කියන්නේ අපිට අපේ ජීවිත රැකගන්න අපිට ලොකු බයක් එක්කයි අපි ඉන්නේ. හැම කිසියෙම ජීවිතේ මරණයට මුහුණ දීගෙන තමයි ඒකෙන් රැකෙන්න ඕනේ කියන අදහසින් තමයි අපි සියලු දෙනාම ඉන්නේ. නමුත් එහෙම මහන්සි ගත්තා අපිට පුළුවන්ද නොමරී දැන් අපේ ජීවිතේ මේ ඇස කන නාසය දිවකය ආදී මේ ඉන්ද්‍රයන් හයම මරණයට ගොදුරු වෙනවා. මරණයට ගොදුරු වෙනවා. එතකොට අපිට මේකෙන් පැනලා යන්න බෑ. ඊළඟට කායික දුක්. කායික දුක් වලට අපිට මොන දෙන්න වෙනවද? ඇස් කැක්කුම එනවා. කන් කැක්කුම එනවා. නාසී රෝග වලින් දුක් විඳිනවා. දත් කැක්කුම එනවා. මං හිතන්නේ දත් දත් කැක්කුම දුක් විඳිමු නැතියි නැතුයි. දත් කැක්කුම, කොන්දේ කැක්කුම එනවා. අතේ පයේ කැක්කුම් එනවා. සමහරුන්ට මේ කැක්කුම් ඉවස ගන්න බෑ. සමහරුන්ට ඇති වෙනවා කැක්කුව මට එක දරුවෙක් හම්බ වුණා. ඒ දරුවට ඇති වුණා හිසේ කැක්කුමක් වයස් 17 දී. මට මුණ ගැහිනකට අවුරුදු 27යි වයස. අවුරුදු 10ක් එතකොට වයස නෑ අවුරුදු 10ක් මේ අසනීපෙට පවුලේ සහෝදර දෙන්නෙක් වෛද්‍යවරු. එතකොට මේ දරුවා අවුරුදු 10ක් නිදාගෙන නැහැ. දැන් බලන්න කොහොම වේදනාවක්ද විඳවන්නේ කියලා. එයාට මේ උසස් පෙළ ලියද්දි තමයි මේක ඇති වුනේ. ඇති වුණාට පස්සේ එයා අධ්‍යාපනය හිමම නැවතුණා. ඊට පස්සේ මෙයා කරනවා කියන්නේ මේ ඔළුව වේදනාව වැඩි වෙනකොට ඔළුව පිටියේ ගහගන්න එක. මට වෙන දෙයක් කරගන්නේ නැහැ. අන්තිමට මගේ ළඟ නැවතුණා. ඉතින් දැන් භාවනාවක් කියා දුන්නට හරියන්නේ නැහැ ඒ දැන් මේ 100ම් අධික 100ම්මනේ වෛද්‍යුන් සනීප කරන්නත් බෑ. ඊට පස්සේ මං ඉතින් රැයට පිරිත් කියනවා. ඉතින් පිරිත් කියලා මං ඉතින් මගේ කුටි එළිය මම මෙයාට පැදුරක් දාලා දිනන නිදාගන්න කියලා. ඊට පස්සේ මම පාන්දර සමාන දවසට 3ට 4ට විතර මම එළියට එනකොට මෙයා ඉතින් ඔය හැරගෙන. ඉතින් සතියක් ඉදිරියට මං පුතා හරියන්නේ නැහැ මේ වැඩි. ආයෙ මොකක් හරි බෙහෙතක් ගන්න. කල්පනා කරන්න කියලා. ඉතින් දෙමව්පියෝ කරන මේ දරුවා දිහා බලාගෙන මුල්ලකට වෙලා අඬනවා. මට ඒ જાති දෙන්නේ හම්බ වුණා. එතකොට බලන්න මේ මිනිස්යන්ගේ මේ වේදනා වේදනා ඇති වෙද්දී කායික වශයෙන් ඇතිවන වේදනා තියෙන අපිට කියන්න බැරි තරම් මිනිස්සු මනුස්සත්වයන් ඒකින් විඳවනවා. ඒ වගේම සත්‍යයන් විඳවනවා මානසික වේදනා මානසික වේදනා විඳිනවා සමහර විට සමහර දෙමව්පියෝ විදෝන මේ අසනීප දරුවන් ලැබිලා උපදිනකටම ලැබෙනවා අසනීප දරුවෙක් සමහරට විකෘති දරුවෙක් විරූපී දරුවෙක් කර කියා ගන්න බැරි දරුවෙක් උපදිනවා දෙමාපියෝ ඉතින් මේ දරුවා හදා වඩාගෙන ඉතින් මේ දරුවා ගැන කල්පනා කර කර මට එහෙම දෙමාපිය හරියට හම්බෙලා තියෙනවා. මම ඉතින් මේ දෙමාපියන්ට කියනවා අනේ මේ ළමයා හදාගන්න මේක තමයි ඔයාට රැස් කරන්න තියෙන පින කියලා. වෙන මොකද්ද මං කියන්නේ? මේ වගේ හරියට මානසික විදෝන අය සමහර මානසිකයි විදෝනවා මේ ඒගොල්ලන්ගේ ගෙවල් වල ප්‍රශ්න සමහර අය විවාහය නිසා විදෝනවා සමහර අය දරුවෝ නිසා විඳවනවා. සමහරු රෝග පීඩා නිසා විඳවනවා. සමහරු දීපල නිසා විඳවනවා. සමහරු දීපල නැති නිසා විඳවනවා. මේ වගේ හිතන්න බැරි විදිහට මිනිස්යන් හරියට වේදනාව විඳිනවා. මේ ඔක්කොම හිතේ තියාගෙන සමහර මේ හිත ඇතුලේ හූල් හූල් ඉන්නවා. නමුත් අපි කාටවත් තේරුනේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඔක්කොම සිද්ධ වුනේ ඉපදීම නිසා කියලා. අපි හිතුවේ කොහොමද මේ විදුණ එක විදලා ඉවර කරන්න ඊළඟ ජීවිතේ මේක මෙහෙම වෙන එකක් මෙහෙම වෙන එකක් නෑ කියලා. මේක තමයි අවිද්‍යාව විසින් ඒ කියන්නේ අපිට සත්‍ය ගැහිලා තියෙන නිසා සත්‍ය නොවන නිසා අපිට විසඳුම හැටියට හිතෙන්නේම ඉපදීමයි. අපිට දෙන්නේ මේ වගේ කරදර නැති ඉපදීමක්. ආයෙ උපදින එකට නම් මේ වගේ විදවන්න මට නම් ඕනේ මේ වගේ දුක් විඳවන්නේ නැති තැනක උපදින්න ඕනේ කියලා අපිට හිතෙන්නේ. මොකද හේතුව අපිට පේන ලෝකේ විඳින ලෝකේ අපි විඳින්න ඉපදිලානේ. ඒතර අපි හිතන්නේ විසඳුම ලැබෙන්න ඕනෙත් ඉපදීමෙන්මයි. ඉපදීමක් නැති වෙනවා කියලා කිව්වහම අපි කොච්චර විඳෝ විඳෝ හරි ඒකට අකමැති වෙනවා. මොකද හේතුව? මම නිසා. ඒක කල්පනා කරනවා හරි වැඩේ දැන් උපදින්නේ නැත්තම්. එතකොට මං කොහොමද බලන්නේ ලෝකේ? මං කොහොමද අහන්නේ? හරි වැඩේ මට ඉතින් ඇඟක්කෝ. මං කොහොමද හිතන්නේ? ඒ අර මම කියන එකත් එක්ක මේ ඔක්කොම බැඳිලා නැතිනේ. ඉතින් මම පවත්ව ගන්න අපි කල්පනා කරන්නේ ඇහැ අල්ලගෙන කන අල්ලගෙන නාසය අල්ලගෙන දිව අල්ලගෙන කය අල්ලගෙන සිත අල්ලගෙන මම පවත්වන්න කල්පනා කරනවා නමුත් අර ඉපදෙන්නේ නැහැ කියවම බයයි සමහරු ඉන්නවා දැන් අවිද්‍යාව කියන්නේ බලන්න මේ සත්‍ය නොපෙනීම කොයිතරම් බරපතලද කියලා සමහර හිතනවා මේ ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ ඇස කන නාසය දිවකය මනසෙ මේ හය නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ. එතකොට යා හේතු හරිය දැක්කේ ඇස කන නාසය දිවකය මනස. බලන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය වෙනස උන්වහන්සේ ඒක දැක්කේ ඵලයේ හැටියට. හේතු හැටියට නෙවෙයි. හේතු හැටියට දැක්කේ සමහරු ඇස කන නාසය දිවකය මනස. තියාහිත එතකොට ඇසකරන මාසනාස ඇසකරන ආසී දිවකය මනස නැත්තම් මම නිදහස් නේ. කියලා ඒක නැති කරගන්න කල්පනා කරනකට කරනකට මොකද වුනේ? එයා තුල ඇති වෙනවා තණ්හාව, විභව තණ්හාව. එතකොට විභව තණ්හාව තුල ඉඳලා මේක නැති කරගන්න කල්පනා කරගෙන එයා වුණ සමාධියක් වඩනවා. දැන් මුකුත් දන්නේ නැති සමාධිය. එයා ඇස දන්නෙත් නෑ, කන දන්නෙත් නෑ, නාසය දන්නෙත් නෑ, දිව දන්නෙත් නෑ, කය දන්නෙත් නෑ, හිතක් දන්නෙත් නෑ. ඒකට කියනවා අසඤ්ඤ සමාධිය කියලා. දැන් මෙයා භාවනා කරන මොකද නොදෙනී. ඒතර මේ නොදෙනී ඉන්න ස්වභාවයට මෙයා ආස කරනවා. එතනා මෙතන තමයි විසඳුම කියලා. යා දන්නේ සත්‍ය නොදෙනී ඉන්න ස්වභාවයෙන් උපදින බව. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ මේවා හිලිතරව නොකරනද අද අපි දන්නවද මේවා කිසි දෙයක්? විභව තණ්හාව කියන එක අපිට තේරුම් ගන්න බෑ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ හරි පැහැදිලිව අපට දේශනා කළා අපි අවබෝධ කරගත යුතුයි. මොකද්ද මේ ජරාවටපත් වීම ව්‍යාධි කියන්නේ රෝග මරණ ශෝක වැළපී කායික දුක් මානසික දුක් මේ ඔක්කොටම හේතුව ඉපදීම දැන් මේක හරි ලේසියෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අර පළවෙනි කාරණාව. මේ ඇති කල්ලි මේ වේ. ඉපදීම ඇති කල්ලි ජරා මරණ ඇත. මේ උපදින්න මේ උපදින්නකොට මේ උපදින. ඉපදීම ඇති වෙනකොටම ජරා මරණ ඇති වෙයි. බලන්න ඉතින් මව කුසයට දරුවෙක් බිහි වෙන මොහොතේ ඉඳලා එයාට රෝග පීඩාවල් ප්‍රශ්නේ නැද්ද? දෙමාපිය උත්ලකින් කියන්නේ ඒක. බබා පරිස්සම් කරගන්නනේ. ඒ කියන්නේ හැමතිස්සෙම දරුවා ලැබිච්ච වෙලාවෙ ඉඳලා දරුවා රැක ගන්නත් ඕනේ, අම්මා රැකින්න, රකින්නත් ඕනේ. දරුවා ඉපදිච්ච වෙලාවෙ ඉඳලා දරුවා පරිස්සම් කරන්න ඕනේ. දරුවා වැඩිමහල් වුණා කියලා ඒකේ පරිස්සම් කිරිල්ල අඩුවක් කරන්න බෑ. උපදින්නා වූ සෑම සත්වයකටම මේක පොදුයි. මේක මිනිස්යන්ගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේක ලෝකයේ සියලු සත්වයන්ගේ ප්‍රශ්නයක්. නමුත් මේක තේරුම් ගන්න අවස්ථාව ලැබෙන්නේ දෙවියන්ටයි මිනිස්සුන්ටයි විතරයි. දැන් අනිත් සත්වයන්ගේ ඉරණම ඉතින් මිනිස්යන්ට වඩා මොනතරම්ම සූචනීයද නේ? මොනතරම් සූචනීයද? මිනිස්යන්ගේ ඉරණමට වඩා. එතකොට මේ සත්වයන් අනිත් සත්වයම හරි දුකසේ ජීවත් වෙනවා. දුකසේ දුක් විඳ විඳ ඉපදිලා දුක් විඳ විඳ ජීවත් වෙලා දුකින්ම මැරිලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එතකොට මේකට හේතුව ඉපදීමයි. එතකොට ඉපදීම නිසායි අපි මේ පස් වලට මුණ දීලා තියෙන්නේ කියන කාරණය අපි ඉස්සලා ඉගෙනගෙන තියෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් අපි සෝතාපන්න වුණා ඉපදීමෙන් වළක්වන්න බෑනේ අපිට නේ. නමුත් සෝතාපන්න වීමේ තියෙන වාසි රසයි. ඒ වාසි මේ ලෝකේ වෙන කිසිම කිසිම කෙනෙකුට ගන්න බැරි එකක්. සෝතාපන්න නොවීමෙන් ඒ වාසි ගන්න බෑ. සෝතාපන්න වීමෙන්ම ඒ වාසි ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දවසක් මුංගට තරමේ පුංචි මුංගට කියන විශාල ගිරිජාතියක් නෙමෙයි නෙමෙයි පුංචි ඇට හතක් පොළොමර තිබ්බා. තියලා මේ හිමාල කන්ද පෙන්නලා අහනවා මහණෙනි මේ හිමාල කන්දද විශාල මේ මේ චූටි ගල්ලට හතද බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා උත්තර දුන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ගල්ලට හතට වඩා මේ චූටි ගල් කෑලි හතට වඩා හිමාල කන්ද අතිවිශාලයි. දොර බුදුරජාණන් වහන්සේ අහනවා කොච්චර විශාලයක්ද මේ ගල්ලට මේ ගල්කට වගේ කී ගුණයක් ලොකු ඇද්ද කියලා. ඉතින් කිව්වා ස්වාමීනි හිතා කියන්න බෑ කිව්ව උපමාවකින් මෙච්චර එච්චර විශාලයි කිව්වා. හිමා මේ ගල් ගල් වලට වඩා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි යමෙක් සෝවාන් වුණොත් එයාට හත්වතාවක් ඉපදෙන්න සිදුවීම නිසා හත්වතාවක් එක්ක මිනිස් ලෝකේ එක්ක දිව්‍ය ලෝකේ උපදින්න සිදුවීම නිසා එයාට විඳින්න තියෙන දුක මේ ගල් කැට හත වගේ එයා නැති කරපු දුක මේ කන්ද වගේ කියලා. එහෙනම් මිනිස්යන්ට ආදරේ නම් අපි අනුකම්පා නම් අපි විශේෂයෙන්ම කළ යුත්තේ මිනිස්යාට සෝතාපන්න වෙන්න කියා දීම. දෙවියන්ටත් ඒක තමයි පිට වෙන්නේ. එතකොට එහෙන් ඒකින් අපිට පේනවා මේ කෙනෙකුට සෝතාපන්න වුණොත් ඒ කියන්නේ මේ පටිච්චසමුප්පාදේ හොඳට අවබෝධ කරගෙන හිට මේක අපිට තේරුණොත් මේකේ තියෙන හේතුඵල ධමයක් විතරයි කියලා. ඒ ඇති කරගන්න අවබෝධයේ අපිට ලොකු පිම්මක් පයින්න පුළුවන්. ලොකු වෙනසක් අපේ ජීවිතයට කරගන්න අපේ සසර ගමන සම්පූර්ණයෙන්ම වෙනස් වෙන කාරණාවක් වෙනවා. එතෙක් අපි යන්න කල්පනා කළොත් අපිට ඕන ඕන ආකාරයේ ගමනක් යනවා කියලා හිතාගෙන අපිට ය아가න්න බෑ කියලා තේරෙන්නේ මේ පටිච්චසමුපාදය ඉගෙන ගැනීමෙන්මයි. නැත්තම් අපිට පේන්නේ යන්න පුළුවන් වගේ නේ. එහෙමම යන්න පුළුවන් වගේ. නමුත් යන්න පුළුවන් කියලා කතා කරන ආගම් වලත් අර්බුද හට ගන්නවා. අපි ගමු උදාහරණයක් ඇටියට දැන් ඔබ දන්නවා ඇති මේ ආ ටිබෙට් රටේ උගන්වනවා දැන් අපි ගත්ත දලයි ලාමතුමා කීවෙනි කෙනාද? 14 වෙනි කෙනා. එතකොට ඒගොල්ලන්ගේ තව එක්කෙනෙක් ඉන්නවා එයා 17 වෙනි කෙනා කියලා දැන් තී ඉන්දියාවේ ඉන්නේ මම නම් මතක නැහැ ලාම කෙනෙක් එතකොට ඒ තියෙන අරුබුදෙන් දැන් හට අරන් තියෙනවා දැන් තව දෙන්නෙක් කියනවා අපිත් තියා මමත් අසවල් එක්කෙනා මමත් අසවල් එක්කෙනා කියලා එතකොට තුන් දෙනෙක් කියනවා එකම කාරණේ දොලාවල තුන් දිනක් කියන මමත් එකම ලාම මමත් එකම ලාම මමත් එකම ලාම එතකොට හරි විශ්වාසිත මොකද වෙන්නේ ලොකු වාදයක් හට ගන්නවා කවුද හරි කියලා හොයන්න බෑ ඊට පස්සේ දැන් දලයි ලාමතුමා කියන මියා තමයි හරි කියලා එයා එක්කෙනෙක් පත් කළා කියලා එතකොට සිකීම් වලින් එක්කිනා කියන එයා නෙමෙයි තම්සලින දින්නේ මම පැත්ත පළාතේ මමයි චීනෙ එක්කිනේ කදලා කියනවා නෑ ඒ දින්නම නෙමෙයි අපි ළඟ ඉන්නේ කියලා එතකොට මේ අර විශ්වාසයත් එක්ක නේද මේ ගැටෙන්නේ. එතකොට අපිට පේනවා එහෙම විශ්වාසය අරගෙන ගියත් එකම එක්කන ආය ආය උපදිනවා කියලා ඒකත් අ르බුද වලට ලක් වෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. සසරේ ස්වභාවය බැලුවට පස්සේ අපිට උපදින්න එකම නමෙන් උපදින්න තියෙන අවස්ථාවලුත් හරියට තියෙන බව අපිට පේනවා මේක ඉවරයක් නැහැ. මේ ඉපදීම ඉවරයක්. ඇයි මේ පටිච්චසමුප්පාදේ හැදුනේ යම් දවසකද අපි දන්නේ හැදිච්ච දවස. ඒ දානෙදි උපදිනවා. දැන් පටිච්චසමුප්පාදේ හැදුනේ කල්ප කෝටියකට කලින් කියලා කියන්නත් බෑ. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේ මේකේ පටන් ගත්ත තැන එව්වා. මේ මිනිස්යාගේ මේ සත්වයාගේ ආරම්භය හේව්වා මේ පටන් ගත්තේ කවද්ද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පුබ්බා කෝටින පඤ්ඤායති ආරම්භක තැන නොපෙනේ. ආරම්භක තැන නොපෙනේ. එහෙනම් පටන්ගත් තැන හොයන්න බෑ. අවදින තියෙන තැනම කඩලා දාන්න. පටන්ගත් තැන හොයන්න යාමෙන් අමාරු වැටෙනවා. පටන්ගත් තැන හොයන්න බෑ. එක මිනිසියෙකුට ඕන වුණා ලෝකේ පටන්ගත් තැන හොයන්න. එයා දවස සුමා ගාවා කියලා පොකුණක් ගාවට ගිහිල්ලා කල්පනා කර කර හිටියා. මම මේ ලෝකේ සත්‍යය පටන්ගත් තැන හොයන්න ඕනේ කියලා. කල්පනා කරගෙන ඉන්නකොට පොකුණ ගාව ඉඳලා එයා එතකොට එයාගේ ඇස් ඉදිරියේ තිබුණේ නෙළුම් ගස්. නෙළුම් මල් හැදිලා නෙළුම් දඬු දැන් මෙයාට මේක පේන දැන් මෙයා මේ දිහා බල බල හිතන්නේ මොකක් ගැනද? ලෝකේ පටන් ගත්ත තැන් ගැන. හිතනකොට එකපාරට මෙයා දැක්ක නෙළුම් බටේ කසින් පිරිසක් යනවා. බුදු දේශනාවක් මේ කියන්නේ. දැකලා මෙයාගේ හිත නිකන් මොකද්ද වුණා. ඊට පස්සේ මෙයා සමාජයට ඇවිල්ලා කිව්වා මම හරි වැඩේනේ මම ලෝකේ පටන් ගත්ත තැන ඔය ඔය හිටියා එතකොට මේ නිලුම් බටයක් ඇතුලේ සේනාවක් ගියා කියලා. එතන මිනිස්සු කොහොම කිව්වා? උඹ ලෝකෙ පටන් ගත්ත තැන හෙව්වා දැන් ඔබට පිස්සු. ඇයි දැන් මෙයා දැක්කේ මිනිස්සුන්ට පේන එකක්ද? නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස්සු පිස්ස කියලා යාට කියපු නිසා යාට පිස්සු හැදුණා. ඇයි ඇත්තනේ මිනිස්සුන්ට පේන එකක් නෙමෙයි පෙවුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වුණාට මහණෙනි ඒක ඇත්තක් කිව්වා. සුරාසුර යුද්ධයක් වෙලා අසුරයට කිව්ව නිලුම්බටියසින් ගියේ. අපිට හිතන්න පුළුවන් දේවල්ද මේ? අන්න බලන්න එතකොට මේ අපි දන්නේ නැති ලෝකේ මොනතරම් විස්මිතයිද? බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ නිසා ඉපදීමෙන්මයි මේ අපේ ප්‍රශ්න සියල්ලට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ පෙන්වා දුන්න දැන් මේක අපි තේරුම් ගන්න ඕනේ අපිට මේ ප්‍රශ්න තියෙනවා කියලා ඉපදීමෙන් ඒ කියන්නේ වයසට යෑම අපිට වයසට යෑම ප්‍රශ්නයකට තේරෙන්නේ නැහැ මොකද වයසට යෑමත් එක්ක ඉන්න නිසා අපිට තේරෙන්නේ දැන් ළඩවීම විඳුණුව ගොඩක් පේන නිසා අපි ඒකට කැමති නැහැ මරණය අපි මරණයට අකමැති අපේ මේ අපේ මේ තියෙන ඔක්කොම දේවල් තියෙන්නේ මේ ශරීරෙත් එක්ක අපිට ලැබිලා තියෙන තාන්නමාන, ගරු සත්කාර, සම්මාන, නම්බු, නාම ඔක්කොම තියෙන්නේ මේ ඇඟත් එක්කයි. දීපල වස්තු තියෙන්නේ ඇඟත් එක්කයි. ඉඩකඩම් ටික ඔක්කොම ඉල්ලලා තියෙන ඇඟත් එක්කයි. උතර මේ ඇඟ නොතෙනී ඇඟ නැතුව ගියොත් අපිට මේ අයිතිවාසිකම් ඔක්කොම ඉවරයි. මේ නිසා අපි අකමැති. අපි යාළුකම් නෑදෑකම් ඔක්කොම හදාගෙන තියෙන්නේ අපි අයිතිවාසි මං ඔක්කොම තියෙන මේ ශරීරයත් එක්කයි. ඉතින් මේ නිසා අපි හරිය අකමැති මරණයට. නමුත් අපි අවබෝධ කරගන්න ඕනේ අපි උපදින තාක් අපිට මැරෙන්න සිද්ධ වෙනවා කියන කාරණය. අපි අවබෝධ කරගන්න ඕනේ. අපි අවබෝධ නොකළොත් මොකද වෙන්නේ? මරණයේ අභීස අපිට හැමදේම අඬ අඬ ඉන්න වෙනවා. ජරාව අභීස අඬ අඬ ඉන්න වෙනවා. රෝග පීඩා ආවේශ ඒ කිව්වේ ඉස්ස රෝග පීඩා ඇති වෙද්දී ඉදිරියේ අඬා අඬා ඉන්න වෙනවා. අවබෝධ නොකරන තුරු විඳවන්න තියෙන දේවල් මේ තියෙන්නේ. ඒ කියන්නේ අවබෝධ නොකරන තුරු අපිට උපදින්න වෙනවා. උපදින්න තාක් අපිට වයසට යන්න වෙනවා. රෝග පීඩා වළඳින්න වෙනවා. මරණයටපත් වෙන්න වෙනවා. කායික දුක් වලට මුහුණ දෙන්න වෙනවා. මානසික දුක් වලට මුහුණ දෙන්න වෙනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් වෙලීම් සියල්ලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපිට අවබෝධ කරගන්න කියලා මේක සිද්ධ වෙන්නේ ඉපදීමෙන්මයි. ලෝකේ කාට වුණත් සිද්ධ වෙන්නේ ඉපදීමෙන්මයි. තුමුන්නාස ඊට පස්සේ අපිට විස්තර කරලා දෙනවා ඉපදීම. ඉපදුනා කියන්නේ ඇස කන නාසය දිවකය මනස ලැබීම. ඒතර ඇස කන නාසය දිවකය මනස ලැබීම තමයි ඉපදුනා කියලා කියන්නේ. එතකොට ඔබට මතකද මම කිව්ව කලින් ඇස කන නාසය දිවකය මනස බුදුරජාණන් වහන්සේ දැක්කේ ඵලයක් විදිහට කියලා. ඒක මම කිව්වේ දුක නම් වූ ආරි සත්‍ය කල්පනා කළා. දැන් ආරි සත්‍ය තුල තියෙන හතරයිනේ. ඒකේ පළවෙනි එක තමයි ඉපදීම දුකයි. දුක්ඛාර සත්‍ය විස්තර කරන ඉපදීම දුකයි. ජරාවටපත් වීම දුකයි. මරණයටපත් වීම දුකයි. ඔව්. ඊළඟට කැමති දේ නොලැබීම දුකයි. ප්‍රිය දේවල් වලින් වෙන් ලැබීම දුකයි. කොටින්ම පංච උපාදානස්කන්ධේම දුකයි කියලා. ඊට පස්සේ උන්වහන්සේ විස්තර කරා මේ දුක හටගන්නේ කොහොමද? ඒක විස්තර කළේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධ තණ්හාවක් අපිටුල ක්‍රියාත්මක වෙනවා කියලා. තණ්හාවේ ස්වභාවය මොකක්ද? ඔව් පුනර්භවය ඇති කළා දෙන. ඒ ඒ තන සතුටින් පිළිගන්නවා. ඒ කියන්නේ ගියේ ගියේ තන අපි අයිතිවාසිකම් හදා ගන්නවා, මේව කර ගන්නවා. ඒක අපේ ස්වභාවය. මේ තණ්හාවෙන් හැදෙන එකක්. ඒකෙන් අපිට බේරෙන්න පුළුවන්කම තණ්හාව තියෙනකන් තණ්හාවෙන් හැදෙන එකකින් ගැලවෙන්න අපිට බෑ. ඒක හැදෙනවාමයි. ඒ ඒ තන ඒ ඒ තන ඒ දෙයට ඇලෙනවා ගිහිල්ලා. ඉතින් මේ මේ ලක්ෂණය අපි තේරුම් ගන්නවා විස්තර වශයෙන් පටිච්චසමුපාදයේදී ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉපදීම ගැන කොහොමද පෙන්වන්නේ මේ ආයතන 6 15 වීම. ඒ කිව්වේ අසකන නාසය දිවකය මනස. පංච ආයතන හය ලැබීම පංච උපාදානස්කන්ධේ පහළ වීම මේව තමයි ඉපදිනවා කියලා සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධය කියන අපි වෙනම ඉගෙන ගන්න ඕන එක ඒක බුදුරජාණන් වහන්සේ මේ සමස්ත දුකම කැටි කළා විස්තර කළා තියෙන එක පංච උපාදානස්කන්ධේ මා හිතාගෙන ඉන්නේ හෙට කියලා දෙන්න කියලා එතකොට ආයතන හයක් පහළ වීම ඇස කන නාසය දිව කය මනස ලැබීම තමයි ඉපදුනා කියන්නේ. දැන් ඉපදිලා අපේ අපේ ටික ටික අපේ ඇඟපත ශරීරය විශාල වුණා. ශරීරය ලොකු වුණා. නමුත් අපිට ඉන්ද්‍රියන් එකක්වත් අමුතින් වැඩි වුණා. නෑ. මේ හයමනේ තාම තියෙන්නේ. ඉපදිනකට ලැබුණේ මොනවද? ඇහක් ලැබුණා. කනක් ලැබුණා. නාසය ලැබුණා. දීව ලැබුණා, ශරීරය ලැබුණා, මනස ලැබුණා. මේ ටික තමයි ඉපදිනකොට ලැබුණේ. දැන් මේ වෙනකොට දැන් අපිට මේ මේ හයම තමයි තාම ඉපදිලා තියෙන්නේ. හැබැයි වෙන උපතකට යන දේවල් දැන් රැස් වෙලා නැද්ද? ආන්නේකයි අපි අරුබුදේ. ඇයි මේ හය අපි පාවිච්චි කරපු පිළිවෙලේදී තමයි ආයි හැදෙන්නේ. දැන් ඉපදුනාට පස්සේ අසකනාසී දිවකය මනස හම්බුණා වුණා අපිට. ඊළඟට මේක වැඩිද්දි වැඩිද්දි අපිට මෝන දෙන සිද්ධ වෙනවා ජරා. ඒ කියන්නේ මේක දිරල යනවා. මොකද්ද මේ දිරල යන්නේ? ඇස කන නාසය දිව කය. මනස මොහොත වෙනස් වෙනවා. ඊට පස්සේ රෝග පීඩාවලටපත් වෙනවා. ඇස කන නාසය දිව කය. කායයටම ලෙඩ හැදෙනවා. පහටම ලෙඩ හැදෙනවා. මනසටම ලෙඩ හැදෙනවා. රෝග පීඩාවටපත් වෙනවා. එතකොට මේවා නිසා අපි විඳවන. එතකොට මේ ශරීරයේ ආයතන හයට එහෙම වෙද්දී අපි අපි මොකද කරන්නේ චේතනා පහල කර කර අපි ක්‍රියා කරමු. චේතනා පහල කර දැන් අපි ගත්තොත් වර්තමානයේ අපි ඉපදිලා ඉන්නේ ජලාගුවේ නේ මව කුසින් තමයි අපි උපන්නේ. නමුත් සමහර සත්‍ය උපදින ඕපපාතික. කියන්නේ දෙමව්පියෝ නෑ ඕපපාතික උපදිනවා. සමහර සත් දැන් දෙවිවරු උපදින ඕපපාතික. දැන් සමහර දෙවිවරු උපදිනවා මේ දැන් බුද්ධ කාලේ එක සිද්ධියක් වෙලා තියෙනවා මේ ගෑන් ළමෙක් උපන්නා. ඒ උපාතිකව නෙමෙයි උපදුනේ මව කුසින් උපන්නේ. ඒ ළමයාට පොඩි කාලේ ඉඳලා මතක් වුණා එයා එයා හිටපු දිවි ලෝකෙ ගැන. මතක් වෙලා දැන් එයා මොකද කළේ? දැන් ඒ ගැන හිත හිත කාටවත් නොකිය හිටියා. දැන් මම කිසි කෙනෙකුට කිව්වේ නෑ. දැන් එයාට මතකයි එයා ආපු තැන. දෙවියන් අතර ඉඳලා එයා ආවේ කියලා. බුදුරජාන් වහන්සේගේ කාලේ. දැන් මෙයා දැන් මෙයාට මතක් වෙනවා එයා හිටියේ දිව්‍යාංගනාවක් වෙලා. එයාට ලස්සන දිව්‍ය කුමාරයෙක් හිටියා. මෙයාගේ හිත ගියේ ඒකටමයි. දැන් බලන්න එයාට වෙච්ච පාඩුව ඒක. දැන් එයා බැඳ. බැඳලා දරුවෝ හතර දෙනෙක්ගේ අම්මා කෙනෙක් වුණා. නමුත් මෙයාගේ ඔළුවේ තියෙන්නේ අතන්ට යන්නමයි. ඊට පස්සේ ඒ ගමට රහතන් වහන්සේලා බුදුරජාන් වහන්සේගේ කාලේ වැඩම කළා. ගමේ දානශාලාවක් හැදුවා. දැන් මෙයා බාරගත්තා මේ තුවනේ මේ පින්වත්නි මට දෙන්න මම දානශාලාවේ වැඩ කරන්න. ඉතින් මෙයා තමයි ලස්සනට අතු ගාලා අමුදලා ඔක්කොම කරන්නේ. ඊට පස්සේ මෙයා හැමතිස්සෙම පතනවා ස්වාමීනි මම මේ මං සීල පින්කම් කරන්නේ ආයමත් මට මගේ ස්වාමියා ලැබේවා. කාටවත් හොයන්න බෑ මේ කියන්නේ කවුරු ගැනද කියලා. හිතුවේ මේ කියන්නේ මේ මේ දැන් බදලා ඉන්න එක්කිනා ගැන කියලා. එයාගේ නෙමෙයි මේ කියන්නේ කලින් එක්කිනා ගැන. ඊට පස්සේ දැන් මෙයා මල. දැන් බලන්න මෙයාට ඒ නිසා සෝතාපන්න තියෙන අවස්ථාව නැති කරගත්තා. සමහර ධර්මයේ මාර්ගය උඩ දිනු කරන තියෙන අවස්ථාව නැති කරගත්තා. වෙපින් කරගත්තා විතර. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන පැත්තට ගියනේ අරකට ඇල්ම වැඩි වුණා. ඊට පස්සේ යාට නම ලැබුණා හාමුදුරුවම නම තිබ්බා පතිපූජිකා කියලා. ස්වාමි භක්තියට කැනැත්ටි කියලා. ඊට පස්සේ මරුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා ගිහලා බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමිනී පතිපු පතිපු නෑ දා දාන ශාලාවට යනකොට අවුල් වෙලා ශාලාව. කෝකිලෙන් පස්සේ කිව්වන්නේ ආ රූපාචකම්ම නැති වුණානේ කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලා කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේ වදාලා යා මේ ස්වාමිලා ස්වාමියා ගාවට ගියා කියලා. නෑ නෑ අපි දැක්කේ නෑ කිව්වා. එයා ගෙදර නෑ කිව්වා. නෑ නෑ මේ ස්වාමියා නෙමෙයි කිව්වා. කලින් ස්වාමියා. දැන් මෙයා මැරෙනකොට දැන් බලන්න මේ හිත පිටුල වෙන දියක්. යා ඒකට හැබැයි මම පින් රැස් කරගත්තා. මෙයා මැරිච්ච ගමන් ගිහිල්ලා ඉපදුනා චුත වෙන්න හිටපු දැනම. ඒ කියන්නේ එතකොට තා පිරිස මල් කඩ කඩ ඉන්නවා ගහේ. මෙයා ගිහිල්ලා ඉපදුනා එතන. ඉපදුනා පස්සේ දිව්‍ය කුමාරයා ඇහුවා ආ උදේ හිටියේ නෑ නුගා. කොහෙද ගියේ කියලා. ඒ දිව්‍ය ලෝකෙට වයස දවසකට වයස අවුරුදු 100යි. එතකොට කිව්ව මම හිටියා මම මනුස්ස ලෝකෙ ඉපදුණා අවුරුදු 50ක් හිටියා කියලා. ඊට පස්සේ ආ මේ අවුරුදු 50ක් ඉවරුණද මේ වරුවට කියලා ඇහුවා. ඉවරුණා කිව්වා. එතකොට කිව්වා එහෙනම් මෙච්චර කෙටිනම් ජීවිතේ මිනිස්සු හරියට පින් කරන්නේ නැති නේද කියලා ඇහුවා දිවි කුමාරයා. නෑ නෑ මිනිස්සු හිතන් ඉන්නේ අමරණීයයි කියලා. මැරෙන්නේ නෑ කියලා කිව්ව මිනිස්සු හිතාගෙන. දැන් බලන්නේ හිත පිහිටවන ආකාරනේ. ඒතර එහෙම නමුත් එහෙම වුණා කියලා ඒකේ බුදුරජාන් වහන්සේ අර සංවේගිකේ ගාථා ප්‍රකාශ කරන්නේ මේ සත්‍යය ආයායමත් මායයට වසඟ වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දුන්නා මේ ඉපදී උපපාතිකවත් වෙන දැන් ගියා බලන එක අවස්ථාවක උපපාතික ඉපදිලා හිටියා එතනින් චුති වෙලා ජලාබුජ උපන්න එතනින් චුතුණා ආයමත් ඕපපාතික උපන්න ඉතින් සමහරු ගිහිල්ලා මේ මින් චුත වෙලා ගිහිල්ලා උපදිනවා ඔව් බිත්තරයක් අස්සේ උපදිනවා සමහරු ගිහිල්ලා උපදිනවා තෙත් පරිසරේ එත අපිට ඕනේ හැටියට වෙන්නේ නැහැ අපිට ඕනේ හැටියට වෙන්නේ නැහැ එතකොට මේක සිද්ධ වෙන්නේ අපිට ඕන හැටියට නෙමෙයි. ඒ කියන්නේ තෙත් පරිසරයක උපදීම, එක්ක ජලාබුදී උපදීම, එක්ක ඕපපාතික උපදීම, එක්කෝ අණ්ඩජ මිත්‍රයන් සීපදීම අපිට ඕන හැටියට නෙමෙයි වෙන්නේ. ඒක සිද්ධ වෙන භවයට ඕන හැටියට. අන්න එතන පරිසම් වෙන්න ඕනේ තැන. ඇයි භවයක් හැදුනොත් තමයි ඉපදීමක් හැදෙන්නේ. භවයක් නැත්තම් ඉපදීමක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දැන් අපි කිව්වා මේ ඇතිකල්ලි මේ වේ. ඉපදීම ඇතිකල්ලි ජරා මරණ වේ. මේ උපදිනකොට මේ උපදී. ඉපදීම උපදිනකොට ජරා මරණ උපදී. එහෙනම් ඒ න්‍යායම තමයි ඊළඟට තියෙන්නේ. භවය ඇති කල්ලි උපදී. භවය හටගන්නකොටම උපත හටගන්න. දැන් එහෙනම් අපිට ගැලවෙන්න අමාරු මේකයි මේක තියෙන. මේක පස්සේ තමයි අපිට තියෙන්නේ මේ බුද්ධ දේශනාවේ තියෙනනේ කේල් ගස් පතුරු ගන්නවා වගේ වැඩක් කියලා මේ අපි කරා. ඇයි මේකේ හරයක් ඇති කියලා මේක බදාගන්න. මේක හරයක් නැහැ කියලා තියෙන අපි හිතන මේකේ නැහැ ආරකි හරි. ඇති. ඒක බදා ගන්නවා කියලා. මේ වගේ එකක් අපි මේ කර කර යන්නේ. එතකොට භවය කියන වචනේ බුද්ධ දේශනාවෙන් අපේ වාසනාවට අංගුත්තර නිකාය සූත්‍ර දේශනා කීපයක් තිබුණා. ඒ සූත්‍ර දේශනා කීපේ නොතිබෙන්න ලෝක කිසි කෙනෙක් මේක හරියට තේරුම් ගන්නේ නැහැ. මොකද භවය කියන එකට සමහර පොත්වල තියෙනවා වීම. වීම කියලා. මම දැක්ක සමහර ඉංග්‍රීසි පොත්වල being කියලා දාලා තියෙනවා. එතකොට මේ මේකට හේතුව තමයි අර භවය කියන සූත්‍ර තුනක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒක කියවන්න නොලැබී. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හඳුනනවා ස්වාමීනි භවය භවය කියන. භවය කියන්නේ කුමන කරුණ නිසාද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ආනන්දය කාම ධාතුවේ විපාක විඳින්න කර්මයක් හැදුනේ නැත්තම් කාම භවයක් තිබේද? නෑ කියනවා. නෑ ස්වාමීන් කියනවා. කාම ධාතුවේ විපාක විඳින්න කර්මයක් හැදුනේ කර්මයක් නැත්තම් කාම භවයක් නැත. එහෙනම් කාම භවක් ඇත කියන්නේ කාම ධාතුවේ විපාක විඳින්න කර්මයක් ඇද්ද? කාම භවයේ එයයි. අපිට මේක හරි හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඉතිකු ආනන්ද ආනන්දෝය වගේ මේ විදිහට කම්මං කිත්තං කර්මයයි තමයි මේකේ තියෙන කුඹුර ෆීල්ඩ් එක කර්මය. විඥානම් බීජං විඥානේ තමයි මේ කර්මය නැමැති කුඹුරේ පැලවෙන්නේ. බීජය. එතකොට කර්මයේ නැවති කුඹුරේ ඒ කියන්නේ අපි චේතනාව පහල කරලා යමක් කරනකොට ඒකේ පැලවෙන්නේ විඥානය. අපිට හොයන්න බැරි උකනේ. අපිට තේරෙන්නේ නැති ඕකයි. හිතාමතා චේතනාව පහල කරලා අපි යමක් කරනකොට එතන විඥානය පිහිටනවා. පිහිටියට පස්සේ තමයි මේකෙන් නිෂ්පාදනයක් කරන්නේ. අපිට මේක තමයි හොයාගන්න අමාරුයි. කම්මං කෙත්තං විඥානම් බීජක් තණ්හා සිනේහෝ තෘෂ්ණාව තමයි කියනවා මේ කුඹරට වැටෙන වතුර. එතකොට කර්මය තමයි ක්ෂේත්‍රය, කර්මය තමයි කුඹර, විඥානය තමයි බීජය, තණ්හාව තමයි වතුර. දැන් බලන්න අපි යම්කිසි දෙයක් කරද්දී තණ්හාවෙන් තණ්හාවෙන් බලපෑමක් මේකට තියෙනවා කියන එක අපිට බැලුව බැලමට සොයාගන්න බෑ. එතකොට අපිට ආශාවකින් යුක්තව අපි යම්කිසි චේතනා පහළ කරලා යමක් කරද්දී අපි විඥානයේ ඒ චේතනාත්මක ක්‍රියාව තුළ බැස ගන්නවා කියලා අපිට හොයන්න බෑ. එතන තමයි ඒක තියෙන ඊට පස්සේ තිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනේවෝ හේන ධාතුයා විඥාන පතිත්තිතං ඒ කියන්නේ කාමය කියන එක උන්වහන්සේ පාවිච්චි කළේ ඊළඟට තව වචන. කලින් පාවිච්චි කළා කාම ධාතු. ඊළඟට පාවිච්චි කරනවා හීන ධාතු. හීන කිව්වේ ලාමක. ලාමක ස්වභාවයක විඥානයේ පිහිටියා. චේතනා පතිට්ඨිතා. චේතනාව පිහිටියා. පත්තනා පතිට්ඨිතා ප්‍රාර්ථනාව පිහිටියා කිව්වා. ඒ ලාමක ස්වභාවය හැටියට සැලකුවේ මේ කාම ලෝකෙට. ඇහෙන් රූප දැකලා, නාසයෙන් ආග්‍රහණය කරලා, දිවෙන් රස විඳලා, කයෙන් පහස ලබලා විඳීම විඳිනේ ලබන ලෝකෙට තමයි කාම ලෝකය කියන්නේ. එතකොට මේ ලෝක ස්වභාවයට තමයි කාම ධාතුව කියන්නේ. මේකට තමයි හීන ධාතුව කියන්නේ. දැන් එතකොට අපි මේ තුලම ඇහෙන් රූප දැකලා ආසාව තරහ ඊර්ෂියා වෛර එක එක අපි හිතේ ඇති වෙනව නේද ඒ ඇති වෙන දේවල් පාදක කරගෙන දැන් අපිට ආසාව ඇති වුණාට පස්සේ අපි ආසාව පාදක කරගෙන කර්ම කරනවා. අපිට තරහ ඇති වුණාට පස්සේ තරහ මුල් කරගෙන අපි කර්ම කරනවා. අපිට ඊර්ෂ්‍යාව ඇති වුණාම ඊර්ෂ්‍යාව මුල් කරගෙන අපි කර්ම කරනවා. අපිට ආඩම්බරකම ඇති වුණාට පස්සේ ආඩම්බරකම මුල් කරගෙන අපි කර්ම කරනවා. අපිට එකට එක කරන්න හිතනම එකට එක ක්‍රියා මුල් කරගෙන අපි කර්ම කරනවා. මේ වගේ අපි අපි කයින් වචනේ මනසෙන් ක්‍රියා කරද්දී අපේ අපි සම්පූර්ණයෙන්ම කෙලෙස් වල බලපෑමට අහු වෙන්නේ නැද්ද? කෙලෙස් වල බලපෑමට අහු වෙලා අපි මේ ක්‍රියාව කරද්දී මොකද වෙන්නේ? හැදෙනව කුඹුර. කර්ම විඥානයේ බීජේ තණ්හාව තුළ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර චේතනාවට අනුව පැලවෙච්ච දේ තමයි උපත කරා යන්නේ. දැන් අපිට කියන්න බෑ එතකොට මාගේ විඥානේ මෙසේ වේවා. මාගේ විඥානේ මෙසේ නොවේවා කියන්න බෑ. ඒ මොකද හේතුව? තමන්ගේ අනට පවතින දෙයක් නැහැ. තමන්ගේ අනට පවතින දෙයක් තියෙනවා නම් බුදුරජාන් වහන්සේ වදාලා එතන තියෙනවා ආත්මයක්. ආත්මයක් තියෙනවා Tamanට ඕන හැටියට හදන්න පුළුවන් එකක්. Tamanට ඕන හැටියට හදන්න පුළුවන් දෙයට තමයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ ආත්මය කියන වචන. Tamanට ඕන හැටියට හදන්න බැරි දෙයට උන්වහන්සේ පාවිච්චි කළා අනාත්මයි කියලා. එතකොට අපිට විඥානයේ අපේ දැන් උපත කරා යන්නේ විඥානය. ඒතර විඥානයේ පැලවිලා තියෙන ක්‍රියාවකට අනුව පෝෂණය වෙලා තියෙන තණ්හාවයි. දැන් මේ අපේ හුස්මට යනකොට අපි පැතුවට අනී අසවලතන යන්න ලැබේවා අසවලතන ලැබේවා කියලා කරන්න බෑ අපිට. හැබැයි අපිට මෙහෙම එකක් කරන්න පුළුවන්. මොකද කර්මයේ කුඹුර හොඳ කුඹුරක් හදන්න පුළුවන්. එතකොට විඥානේ ඒ හොඳ තැන පීඩනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒකට උපකාර වෙනවා කියලා අපි දුකේ දිහා දකින්න විදිය. දැක්ක දෘෂ්ටිය. උන්වහන්සේ උපමාවක් දේශනා කරන එකට මහණෙනි කොහොම ඇටයක් මිනිසෙක් හිටවන? බුදුසාරවත් පොළොවක කොහොම ඇටයක් හිටවන? එම් කොහොම ඇටේ හොඳ පෘථිවිසාරය අරගෙන හොඳට පෝර අරගෙන කොහොම ඇටේ පැලෙයි. කොහොම ඇටේ පැලුණාම ඒ පැලේ තියෙන්නේ මොනවද? කොලත් තිත්තයි. බලුත් තිත්තයි. මනුත් තිත්තයි. පොතුත් තිත්තයි ඇටත් තිත්තයි. ඒතකොට ඒකෙන් බිහිකලේ තිත්ත දෙයක්. මොකද හේතුව තිත්ත දෙයක් සිටවීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි කෙනෙක් උග්ගසක් හිටවන. උග්ගසක් හිටවුවට පස්සේ මේ උග්ගහ පැලුණාම මේ පැලේ හැදුනට පස්සේ මේක ඇතුලේ තියෙන්නේ පැණි රස දෙයක්. පැණි රස දෙයක් හිටවීමයි. වගේ කියනවා වැරදුනොත් දෘෂ්ටිය දැක්ම වැරදුනොත් එයාට වැරදි දැක්මක ඉඳලා මේ එයා කරන දේවල් වලින් හැදෙන්නේ වැරදි දේවල් කියලා. එතකොට අපි මෙතනදී මේ භවය කියන තැන අපිට හරි ප්‍රයෝජනයි මේක මේ මේ උපත කරන්නේ Tamanට ඕනවට ඕන හැටියට නෙමෙයි කියන එක. හැබැයි මෙහෙම එකක් බුද්ධ දේශනාවේ තියෙනවා. දැන් අපි ඇති කරගන්නවා කියමු සීක බල පහ. මොනවද මේ සීක බල පහ කියන්නේ? පළවෙනි එක තමයි ඔව් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳට අවබෝධයකින් සිත පහදවා ගැනීම. දෙවෙනි එක සීලවත් බව, සීල, පංච සීල. තුන්වෙනි එක ඔව් පැහැදිලි පිරිසිදු ධර්මඥානයක් තිබීම. සුත. ඒතර සද්දා, සීල, සුත. හතරවෙනි එක ත්‍යාග අත්හැරීම අනුන්ගේ ආපතු දිසා අත්හැරීම ත්‍යාග පස්වෙනි එක පඤ්ඤාන්න මේ ගැන දැනුමක් තිබීම ප්‍රඥාව කියන්නේ මේකයි මේ ආර්ය න්‍යාය පිළිබඳව දැනුමක් තිබීම මේ කරුණු පහ තියෙන කෙනා දැන් හොඳටම දන්නවා Tamanට තියෙන බොහොම සුළු කාලයයි මේ අපිට මනුස්ස ලෝකේ තියෙන සම්පූර්ණ කාලයක් නෙමෙයි සමහර මේ ගැන කල්පනා කරන්නේ නැතුව කියනවා අනේ මට මේ ජීවිතය රහත් වෙන්නේ නැත්නම් පිරුණම් පාන්න නැත්නම් එහෙම බෑ. ඇත්නම් කිව්වට බෑ. ඒ වෙනවා නම් ඉතින් මොනව කරන්න බැරිද? ඉතින් අපි පතලා තියෙන හැටියට එහෙනම් අපිට කොච්චර දිව ලැබෙන්න ඕනේද? මිනිස්යන් අපි දන්න කාලේ ඉඳලා පතනවා. අපි පතන දේවල් බලන මොන මොනවද පතන්නේ කියලා. අපි ලැබෙනවනම් ලැබෙන්න ඉපෑනේ. අපි හැමතිස්සෙම පතන එකක් මම දකින්නේ නිරෝගීකම ලැබේවා. ප්‍රතිවට අපි ලෙඩ වෙයි කියන බයකින් පසු වෙන්නේ නැත්තේ. නිරෝගීකම ලැබේවා කියන එක පැතුමින් ලබන්න බෑ. ඊළඟට අපි පතන එකක් තමයි අපිට දුක් කරදර නොවේවා. නමුත් අපි හැමතිස්සෙම බයෙන් ඉන්නවා දුක් කරදර එනකොට. එහෙනම් පැතුමින් ලබන්න බෑ ඒක. මේ වගේම අපි මේ පැතුමින් ලබන්න බැරි දේවල් දුක් කරදර ලැබෙන්න එපා නිරෝගීකම අපිට ලැබෙන්න ඕනේ අපිට මේ මේ දේවල් ලැබෙන්න ඕනේ කියලා පතනවා. ඒ වගේම අපි පතනවා අනේ අපිට ධර්මය අවබෝධ වේවා. අවබෝධ වේවා කියන එක පතපු පැතිල්ලි වේගෙට ඉස්සලා හම්බෙන්න ඕනේ මට එහෙම. ඒ දන්න කාලේ ඉඳලා මම හැමතිස්සෙම පතනෝනේ මේක. මේක මේක පැතුවට ලැබෙන්නේ නැත. එහෙමනම් මේක අවබෝධ වේවා කියලා ලබන්න දෙයක් නැහැ. මෙතන තියෙන්නේ අපි යම්කිසි දෙයක් කිරීමයි. ඒ කිරීමට තමයි අපි පාවිච්චි කරන්නේ සද්දා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා. මේ පහ අපි පාවිච්චි කරලා ඒ කියන්නේ මේ පහ අපි ඇති කරගන්නවා නම් ඒ ඇති කර ගැනීම තුල ඔන්න හොඳ කුඹුරක් හැදෙනවා. ඊට පස්සේ අපි අපිට ඕන තැන විඥානය පැල කරනවා. අපිට ඕන තැන පැල කරනවා කියලා කියන්නේ මේ විදිහට ගුණ ධර්ම වල පිළිපදලා එයා මොකද කරන්නේ බුද්ධ දේශනාවේ තියෙනවා ඒක සකස් වෙන විදි. දැන් මෙයා හිතන ඕන දේවතානුස්සති වඩනවා. කොහොමද දේවතානුස්සති වඩන්නේ? බුද්ධ දේශනාව තියෙනවා සද්දා සීල සුත තියාග ප්‍රඥා වඩු දිවිවරු නෑ වැඩු මනුස්ස ලෝකෙ හිටපු අය සද්දා සීල සුත තියාග ප්‍රඥා වැඩුවා. ඒ අය ගිහිලා දෙවියන් තාතු මහරජිකේ තාවතිත්තේ නිම්මාන රති ආදි දිව්‍ය ලෝකවල උපන්නා. දැන් එයා කල්පනා කරනවා එහෙනම් මටත් තියෙනවා සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා. එහෙනම් මම සුදුසුයි අර දෙවියන් අතුරු උපදින්න කියලා දේවතානුස්සති වඩනවා. එහෙම වඩද්දි වඩද්දි මොකද වෙන්නේ? ඔබට ලංකාවේ ඉඳලා මෙහි ආවට පස්සේ මේ හිත ගියාම හිතෙන්නේ මොකද්ද? මේ අපි ඉක්මනට සිටිසන් ගන්න ඕනේ. එතකොට ලංකාවේ ඉඩකඩම් දීපල වගේක් තිබ්බද ඒ වැකිරි ඇල්මට මොකද වෙන්නේ? අන්න අඩු වෙන්නේ නැද්ද ඇත්තම කියන්න බලන්න. අඩු වෙනවනේ. එතකොට ඒ කිරි ඒ හිත පිහිටන් නැතුව මේ හිත පිහිටන්න ගන්නවා. අන්න ওই විදිහ තමයි වෙන්න ඕනි. දැන් අපි දෙවියන් අතර හිතන්න කල්පනා කරනවා මේ ළමයින්ට ඇලිලා. ඉඩකඩම් වලට ඇලිලා. මිල මුදල් වලට ඇලිලා, දීපොල වලට ඇලිලා කල්පනා කරනවා අනේ මම මරණින් මස්සේ දිව්‍යයන් අතට උපදින්න ඕන කියලා. එයා උපදීද? නෑ, ඇයි යාගේ පැතුම තියෙන්නේ? අපේක්ෂාව තියෙන්නේ මෙහි. එහෙනම් යා දේවතානුස්සති වඩලා නෑ. දේවතානුසිතේ දැන් මෙහෙ එන්න ඕනේ එක්කෙනා ඕස්ට්‍රේලියාවට එන්න ඕනේ එක්කෙනා ලංකාවේ ඉඳගෙන කියන අනේ මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ මම එහි නඩු හැමෝම බලන පොල් ගණන් කර කර ඉන්නවා වැට ගහනවා. ළමයි කරඬුවල් අල්ලනවා. කියනවා මම යන්න ඉන්නේ. යයිද යා? යන්නේ නැහැ. යන්නේ කිනා එහි යා අතාරිනවා. අනේ මට මෙහි යන්න තියෙනවා මට මේවත් එක්ක කරන්න බෑ. සමහරට යා ඊට කඩන් ටික විකුණනවා. විකුණලා යා සල්ලි ටික හරි ගස්සගෙන වෙන පැලිලක් හදාගෙන හදාගෙන මෙහෙට එනවා. මේ විදිහමයි. මේ විදිහමයි. එතකොට දේවතානුසතිය වඩන එක්කෙනා මොකද කරන්නේ? එයාට ටික ටික මනුස්ස ලෝකයේ හිතයා පිටින් නැති විදියට එයා හිත හදාගන්න. ඇයි එතකොට මෙයා ඒකට පාවිච්චි කරන්නේ මොකද්ද? අර පහ. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේක පාවිච්චි කර කර කර මෙයා දිවි ලෝකයන්ට බලාපොරොත්තු වෙන්නේ. දැන් බලාපොරොත්තු තියෙනවනේ. දැන් සමහර ළමයි, සමහර දෙමව්පියෝ මේ රටවල වලට එන්නේ ඇත්ත වශයෙන්ම තමන් උදෙසා නෙවෙයි සමහර වෙන්නේ. දරුවන් උදෙසා. එහේ බලාපොරොත්තු අතහැරලා, ගෙවල් දොරවල් විකුණලා, ඔක්කොම සමහරට ලංකාවේ ඉන්න මීට වඩා හොඳට ඉන්න පුළුවන්. මීට වඩා සැපසේ හොඳට ලස්සනට ඉන්න පුළුවන් අය ඒ ඔක්කොම අතහැරලා මෙහි එනවා. ආවට පස්සේ මෙහෙත් ඉතින් ওই අමාරුවෙන් පරිසරයට පුරුදු වෙලා දුකසේ ඉඳලා හදාගන්නේ මේ ළමයින් ටිකට දියුණුව සලසන්න ඕනේ කියලාමයි. ඉතින් මෙහෙදි දීමවපියෝ මේ මේ මේ පරිසරයට ආවා කියලා මේ රටේ මිනිස්සු නටනවා නම් යම් අසනීපකින් ඒ විදිහට මේ මිනිස්සු පුරුදු වෙන්නේ නැහැ. ඒ හේතුව. අපි මේ ආවේ හැමතිස්සෙම හැමතිස්සෙම බලාපොරොත්තුවක් තියෙන අපි ආවේ අපි දරුවෝ හදාගන්න. ඒත් ළමයින්ටත් කියනවා මට අනේ දරුවෝනේ ඔයගොල්ලෝ නිසා අපි මේ රට අතෑරිය. ඔයගොල්ලෝ නිසා අපි මේවා කරන්නේ. කියලා ළමයිව හදාගන්න කල්පනා කරනවා. මෙන්න මේ විදිහට දැන් යා දෙවියන් අතර යන්න හදන්නේ ධර්මය අවබෝධ කරගන්නයි. දැන් මෙහෙදි පුරුදු කරන දේ දැන් මෙයා මගේ එයාගේ කල්පනාව තියෙනවා මම දැන් මේ පුරුදු කරන දේවල්ම මට ඉක්මනට කරගන්න මට කල්යාණ මිත්‍රෝ ලැබෙයි. මට ධර්මය දිනු කරගන්න ලැබෙයි. එතකොට මෙයාගේ හිත පිහිටන්නේ ධර්මයත් එක්ක ආසාවෙන්. ආන් මේ විදිහට මරණින් මත්තේ එතනට යනවා. එතකොට බලන්න භවයක් තමයි උපතකට හේතු දැන් යා භවය Tamange ක්‍රියාවකින් වෙනස් කළා. අතට පැතුමකින් වෙනස් කරන්න බෑ. මොකද හේතුව තමාගේ කියලා දෙයක් නැති නිසා. දැන් බලන්න හිතලා නිවන් මඟ බුද්ධ දේශනාවේ තියෙන්නේ නිවන් මඟක් කරන්න දෙයක් නෙතියි කරන්න දෙයක් තියෙන්නේ. ඒ කරන්න දේ කිරීමෙන් තමයි වෙනස් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ධම්මචක් විස්තර කරන්නේ කොහොමද? භාවේ තබ්බං ප්‍රගුණ කළ යුතුයි. අන්න කරන්න දෙයක් මේකේ තියෙන්නේ. පතන්න දෙයක් නැහැ.